එක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද කාරණා දෙක? නොපැමිණි බර නොදරා සිටින්නට පුළුවන් වෙන්න ඕන. පැමිණි බර දරන්නට පුළුවන් වෙන්න. මොනවද නොපැමිණි බර කියලා කියන්නේ? නොපැමිණි බර කියලා කියන්නේ තවම සිදු නොවුණු දේවල්. ඒ වගේම ඉක්ම ගිය දේවල්. දැන් අපි හිතමු මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියලා තාම සිද්ධ වෙච්ච නැති දේවල් ගැන හිත හිතා මිනිස්සු හෙම්බත් වෙනවා. විභාගයකට ඉදිරිපත් වෙන්න තියෙනවා මම ෆේල් වෙයිද දන්නේ මට හරියට ලියා ගන්න පුළුවන් වෙයිද දන්නේ ඉතින් ඒක ලියලා බලන්නට ඕන ලියන්න කලින්ම ඒ ගැන ඍණාත්මකව අපි හිතන්න ගියාම තවම විභාගෙට ඉදිරිපත් වෙලත් නැහැ දැම්ම තියා අපි පරාජය බාරගෙන මානසික ආතතිය ඇති කරගෙන ඒ නිසාම අපේ මනස වික්ෂිප්ත වෙනවා අපිට මතක හිටී මතක තබා ගැනීමේ හැකියාව නැති වෙනවා මානසික සහනය නැති වෙනවා හරියට නිින්ද යන්නේ නැහැ හරියට කෑම කන්න බෑ දැන් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. තාම සිදු නොවුණු කාරණය. එතකොට කොරෝනා හැදිලා මම ලෙඩ වෙයිද? මම මැරෙයිද? මං ඔත්පොළ වෙයිද? එතකොට පින්නතුනි අපි අනාගතය ගැන නොහිතා ඉන්නට ඕන අවිචාරවත්ව වැඩ කරන්න ඕන කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. අපි හැමෝටම අනාගතය ගැන සැලසුම් තියෙන්න ඕන. මිනිස්සෙක් වුණාම විශේෂයෙන් බෞද්ධයෙක් වුණාම අපිට අද දවසේ හිතන්න ඕන හෙට කටයුතු කොහොමද කරන්නේ? ලබන සතියේ කටයුතු, ලබන මාසේ, ලබන අවුරුද්දේ විතරක් නෙවෙයි පින්නතුනි බෞද්ධයෙක් හැටියට අපි හිතන්න ඕන ලබන ආත්මේ, ලබන කල්පේ නිවන් දකින්න තෙක් අපේ ජීවිතය ක්‍රමානුකූලව හිතලා බලලා නිවන දක්වාම අපේ ගමන් මඟ ක්‍රමානුකූලව හැඩගස්ව ගන්න, හසුරුව ගන්න අපිට මුළු සසර ගමනම සැලසුම් කරන්නට පුළුවන් වෙන්න ඕනේ අනාගතේ සැලසුම් කරන්න පුළුවන් වෙන්න. එමනම් අනාගතේ සැලසුම් කිරීම නෙමෙයි වරද. ඒ අනාගතේ අපි අපේක්ෂා කරන ඉලක්කය සඵල කරගන්න. අපි දැන් මුලින්ම කිව්වනේ දේවල් අපේ රුචි අරුචිකම් මත නෙමෙයිනේ සිද්ධ වෙන්නේ අදාළ හේතු සාධක මතනේ. එහෙමනම් අපිට යම්කිසි යහපත් ප්‍රතිඵලයක් අවශ්‍ය නම් අනාගතේ ඒ ඵලය ගොඩනැගෙන්නට අවශ්‍ය සාධක ගොනු කරන්න හොඳට විභාගේ සමත් වෙන්න ඕන නම් මම ෆේල් වෙයිද දන්නේ කියලා හිතෙනවා නම් ඒක ගැන හිත හිත හෙම්බත් වෙන එක නෙමෙයි තියෙන தත්වෙට වඩා ටිකක් හරි හොඳ මට්ටමකටපත් කරගන්න මොකද්ද කරන්න පුළුවන් ඒකට අදාළ සාධක මොනවද ඒවා ටික ටික ගොඩනගන්න ඕන අර එක දාර්ශනිකයෙක් කියනවා ප්‍රශ්න निराකරණය කිරීමේ ඉන්ද්‍රජාලීය සූත්‍රය කියලා ඒකේ පියවර තුනක් තියෙනවා පළවෙනි පියවර තමයි දැන් මේ තියෙන தත්වයක් එක්කලා වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද කියලා හිතලා බලන්න. ඊට පස්සේ දෙවනි පියවර තමයි ඒ නරකම తত্ত্বය මට වෙනස් කරගන්න බැරි වුණොත් මම ඒකට මුහුණ දෙනවා කියලා හිත හදාගන්න. දැන් මේ දෙවනි පියවර ඊටාම වැදගත්. මොකද ඒ නරකම తত্ত্বයේ උද්ගත වේවි කියලා තමයි හැමතිස්සෙම අපේ මනස කම්පණයටපත් ඒ නරකම දෙයට වෙන කරන්නම දෙයක් නැති වුණොත් ඉතින් මොනවා කරන්නද ඒකට මුහුණ දෙනව ඇරෙන්නේ. අන්න එහෙම හිත සකස් කරගත්තට පස්සේ අපේ මනසේ ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා ලොකු සංසුන් බවක් ඇති වෙනවා ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි ඒ නරකම தත්ත්ව වෙනස්කරන්න මට ටික ටික හරි යමක් කරන්න පුළුවන්ද අන්න එහෙම හිතලා උත්සාහ කරනකොට සැහැල්ලු මනසින් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් එතකොට සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිඵලය වෙනස් වෙන්නට පුළුවන් හාත්පසින්ම ගැටලුව निराකරණය වෙන්න පුළුවන් අපිට මුලදී පේන්නේවත් නැහැ ඒක විසඳන්න පුළුවන්ද කියලා අපිට මුලදී හිතා ගන්නටවත් බෑ එහෙම ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්ද කියලා. ඇයි අපි ලොකු අර්බුදයක ඉන්නේ? ලොකු මානසික කම්පනයක ආතතියක ඉන්නේ. හැබැයි වෙන කරන්නම දෙයක් නැතිනම් මම ඒකට මුහුණ දෙනවා කියන මේ දෙවනි පියවර ඉතාමත්ම වැදගත්. අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ওই දෙවනි පියවර නැතුව. ඒ කියන්නේ යම් ගැටලුවක් තියෙනවා ඒකෙන් හෙම්බත් වෙලා ඔළුව ගිනි අරගෙන දෙකොන පත්තු කරගෙන තමයි ඊට පස්සේ අපි ඒකට උත්තර හොයන්නේ. එතකොට අපිට මේ ළඟ තියෙන දේත් පේන්නේ නැතු වෙනවා. අර කතාවට කියන්නේ කලබල වුණාම කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා. එතකොට අපිට මේ පැහැදිලි විසඳුම් තියෙනවා. පැහැදිලිව දේවල් निराකරණය කරගෙන ඉදිරියට යන්න පුළුවන් ක්‍රම තියෙනවා. උදව් ගන්න පුළුවන් අය ඉන්නවා. විසඳන්න පුළුවන් ශක්තිය අපි තුල අවදි කරගත හැකි. නමුත් එකක්වත් අපිට පේන්නේ නැතු වෙනවා. ඇයි? අර හැඟීම් බර ගතිය, ආවේගකාරී ගතිය, මානසික ආතතිය. එතකොට ඇලීම හෝ ගැටීම පමණයි අපි තුලින් මතුවෙන්නේ. එතකොට කෙනෙක් කතා කළත් අපිට තරහ යනවා. කෙනෙක් ඒකට උදව් කරන්න හැදුවත් අපට තරහ යනවා. එතකොට අපිට අපි ගැනම ලොකු දුකක් ඇති වෙනවා. අපි අසරණයි වගේ හිතෙනවා. අනිත් අය අපට උදව් කරන්නේ වගේ හිතෙනවා. එතකොට තමන්ට තමන් ගැන අසරණ භාවයක් ඇති වෙනවා වගේම අනිත් අය ගැන ද්වේෂයක් මතුවෙනවා. එතකොට gedara අය සමග, පවුලේ අය සමග ඊළඟට සමහර වෙලාවට රැකියාව කරන ආයතනය අය සමග අපි උරණ වෙනවා. ඒගොල්ලන්ගේ වැරද්දක් නිසා නෙමෙයි. මේ මගේ ප්‍රශ්නේ විසඳගන්න ඒගොල්ලන්ට කිසි හැඟීමක් නැහැ කියලා. ඉතින් මගේ ප්‍රශ්නේ ඇති කරගෙන තියෙන්නේ මා විසින්ම මමයි. ඒක වෙන කෙනෙකුට විසඳන්නට පහසු නෑ. ඒකට යම් ප්‍රමාණයකින් බාහිරින් සහාය වෙන්නට පුළුවන්. හැබැයි නිවැරදි දැක්මක් Taman තුල නැතිනම් අනිත් අය කොච්චර සහාය වුණත් ගැටලු निराකරණය කරන්නට බැහැ පිටුනේ. ඒ නිසා මේ දාර්ශනිකයා කියන්නේ මේ පියවර තුන අනුපිළිවෙලින් අනුගමනය කරන්න ඕන. මොකද්ද පළවෙනි එක ප්‍රශ්නේ මොකද්ද කියලා හොඳට හිතලා බලන්න ඕන මේකෙන් වෙන්න පුළුවන් නරකම ප්‍රතිඵලය මොකද්ද කියලා. ඒක හිතලා තැතිගන්න එක නෙමේ කරන්නම දෙයක් නැතිනම් වෙන විකල්පයක් ඇත්තෙම නැතිනම් මම ඒකට මුහුණ දෙනවා කියලා හිත හදා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි එහෙම හිත හදාගත්තා පස්සේ සිත සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු සිතින් හොයන්නට ඕන මේ தત્ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැරි වුණාට ටිකක් හරි අඩුතරමින් 100ට එකක් දෙකක්වත් වෙනස් කරගන්න මට බැරිද? ඒ සඳහා යම් ප්‍රයත්නයක් දරන්න බැරිද? ඒ සඳහා විකල්පයක් නැතිද? එහෙම සොයනකොට අපට බොහෝ ක්‍රමෝපායන් මතුවෙනවා. මේ ක්‍රම තුන මේ පියවර තුන අනුගමනය කරන්නට පුළුවන් නම් ඒ තුලින් ඕනම ගැටලුවක් निराකරණය කරන්නට මඟ හදා ගන්නට පුළුවන් කියලා ඒතනත්තා සිහිපත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පියවර හතරකින් මේ විදිහට ජීවිතයේ තියෙන ඕනම ගැටලුවක් විසඳන ආකාරය අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක අපි හුඟක් වෙලාවට නිවන් දකින්නට විතරක් හේතු කරලා තියෙනවා මිසක් අපි ජීවිතයේ ගැටලු निराකරණය කරගන්න ඒ ක්‍රමයේ හුඟක් පාවිච්චි කරන්නට දැනුවත් නැහැ හුඟක් දෙනා. මොකක්ද මේ පියවර හතර? ඒක හඳුන්වනවා චතුරාර්ය සත්‍යයි කියලා. මොකක්ද ප්‍රශ්නය මොකක්ද හේතුව මොකක්ද වෙනස් කරන්නේ කොහොමද ඒ සඳහා අනුපිළිවෙලෙන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද එතකොට දැන් අර දාර්ශනිකයා ඔය යම් කිසි સિદ્ધාන්තයක් ගොඩනගුවා නම් ඔහුම ගොඩනගාපු දෙයක් නෙමෙයි මේ මේ ලෝකේ අතීත බුදවරු මේ දහම ලොවට දේශනා කරලා තියෙනවා. එතකොට ඒවැ යම් යම් සටහන් යම් යම් තොරතුරු ලෝකේ කවදත් අනුක්‍රමයෙන් මුඛ પરම්පරාවෙන් පොතපතින් ලෝකයේ තුල තියෙනවා. එතකොට යම් කෙනෙක් හොයනකොට සිතනකොට කල්පනා කරනකොට කෙනෙකුට ඒව හමු වෙනවා. ඒ වගේම තමයි අපි තවත් පැත්තකින් තේරුම් ගන්නට ඕනේ යම් කිසි කෙනෙක් හරියට හිතනවා නම් අවසානයේ ඔක්කොම ගිහින් එක තැනකට තමයි එකතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේහි ප්‍රශ්න විසඳන්නට පුළුවන් නිවැරදි ක්‍රමයක් යෝජනා කළා. තව කෙනෙකුත් නිවැරදිව හිතනවා නම් එතනටම තමයි ගිහින් හේතු වෙන්න තියෙන්නේ. වෙන වෙන විකල්පයක් නැහැ. අපිට ගැටලුවක් निराකරණය කරන්න නම් ඉස්සල්ලාම ගැටලුව මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. ප්‍රශ්නේ මොකද්ද කියලාවත් දන්නේ නැත්නම් අපිට ප්‍රශ්නයක් විසඳන්න බෑනේ. ඊළඟට දෙවෙනි පියවර තමයි මේ ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා අපි හොයාගන්නට ඕනේ. හේතුව දන්නේ නැත්නම් අපිට වෙනස් කරන්න බෑනේ. දැන් අපිට හුඟක් වෙලාවට මානසික ආතතිය ඇති වෙන්නේ හේතු දන්නේ නැහැ. අපිට හේතුව පේන්නේ නැහැ. හේතුව හොයන්න ඕනකමක් නැහැ. අපි ආවේගකාරීව ඒකත් එක්ක පැටලෙනවා මිසක්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ හේතුව හොයාගන්න ඕනේ. ඊට පස්සේ අපට දැක්මක් ඇති කරගන්න ඕනේ ධෛර්යයක් ඇති කරගන්න ඕනේ ඒ දැක්ම අර හරියට ප්‍රශ්නෙට හේතුව දකිනකොට මේ දැක්ම අවදි වෙනවා මොකද්ද දැක්ම මේ හේතුවෙන් නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඒ හේතුව වෙනස් කරපු ගමන් ඒක වෙනස් වෙනවා ඒතර සමහර දේවල් තියෙනවා දැනට අපිට හේතුව වෙනස් කරන්න බෑ මොකද ඒවා දැන් ඇති වෙලා ඉවරයි අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපිට මැරෙන එක නවත්තන්න බෑ ඇයි දැන් අපි ඉපදිලා ඉවරයි දැන් අපිට කරන්න පුළුවන් වෙන්නේ නැවත උපදින එක වළක්ව ගන්න එක විතරයි. මැරෙන එක බුදුහාමුදුරන්ටවත් නවත්තන්න බෑ. ඉපදුනාට පස්සේ උන්වහන්සේත් පිරිනිවන් පාන උන්වහන්සේත් අභාවයට යනවා. මොකද බුදු වෙන්න නම් උන්වහන්සේ ඉපදිලා තියෙන්නට ඕනනේ. එතකොට බුදු වුණාට පස්සේ මේ කාරණේ අවබෝධ කරගත්තට මරණය උන්වහන්සේට නවත්තන්න බෑ. උන්වහන්සේටත් කළ හැකි යලි උපදින එක වළක්වන එක විතරයි. අන්න ඒ වගේ සමහර දේවල් අපිට තියෙනවා දැනට හේතුවක් ජනිත වෙලා ඵලයක් ජනිත වෙලා දැන් ඒක නඩත්තු කරගන්නවා ඇරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි සමහර දේවල් තියෙනවා දැනටමත් අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් ඇති වෙලා තියෙන එක වෙනස් කරන්න බැරි වුණත් අනාගතේ එහෙම වෙන එක අපිට වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ සඳහා අප විසින් අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද? මොනවද ඒකට කරන්න ඕන? ඒක තමයි හතරවෙනි පියවර.